then retreat organizers කියන ඉංග්‍රීසි වචනය භාවිතා කරන ඒ කියන්නේ වැඩමුළු සංවිධායක වරුන් කියන කට්ටිය දැන් අපේ මේ මේ ප්‍රවාහයේ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන පිරිසක් විශේෂයෙන්ම බොහෝ දෙනෙක් මහිතේ 100%ක්ම වගේ ඇත්තේ කාන්තාවන්. කීප දෙනෙක් පිරිමිත් ඉන්නවා. නමුත් වැඩිපුර ඉන්නේ කාන්තාවන්. ඒ නිසාද ඒ නිසාද මේ වැඩමුළු සංවිධායකවරුන් ආවරියා වෙනුවෙන් කතා කිරීම සඳහා අපේ හිත මිත්‍ර දිලා හෙටිආරච්චි මහත්මියට මෙතෙන් ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ මට නම් ස්පීච් එකක් ලියලා තියෙනවා මේගොල්ලන්ට වගේ නිකන් කියන්න බෑ. ඉතින් please bear with me I'm going to speak in Sinhala but I'll give you the essence of it uh, in English perhaps in about two or three sentences. අතිගරු ධම්මජීව ස්වාමින් වහන්සේ අතුළු ගෞරවනීය ස්වාමින් වහන්සේ කාර්ක සභාවේ සමාජිකයන් ධම්ම කල්යාණ මිතුරන් මට වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලබා ගැන ස්තුතිවන්ත වෙමි. මට දී ඇති කාල සීමාව ඇතුළත මෙම අතිවිශේෂ ගමනට මඟ පෑදූ ඇතම් සිද්ධීන් සා භාවනා වැඩසටහන් සංවිධායකයන්ගේ නම් ආරෝස්ලගේ කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කිරීමට තැත් කරමි. කාන්තාවන් ඇතුළු පළවෙනි නිල භාවනා වැඩසටහනක නායකත්ව දැරුවේ අපගේ කල්යාණ මිත්‍ර භද්‍රා සමරකෝන්මියයි. මේ 2011 ජනවාරි මාස පැවැත්ුණි. මෙදින සිට කඩින් කඩ දිවීමේ තරඟයක් මෙන් ගරු ස්වාමින් වහන්සේ විදේශගත වූ මාස 4-5 හැර අඛණ්ඩව භාවනා වැඩසටහන් පවත්වාගෙන යන ලදී. ගරු ස්වාමින් වහන්සේගේ දේශීය සහ විදේශීය රටවල් වල පැවතු සියලුම වැඩසටහන් ගණනය කළොත් එම සංඛ්‍යාව 200කට ආසන්නයයි මම සිතමි. භාවනා වැඩසටහන් මුලින්ම සංවිධානය කළ බද්දා අරුණ යුකි මැනික උදාරා අනෝමා තාරා ඇතුළු සියලු දෙනාටම මේ අවස්ථාවේදී අපගේ හත්දාංගය ස්තුතිය පිරිනම් වූ මේ අය අදත් නිස්සරණ වනයේ විවිධ වැඩ කටයුතු වලට මහත් කැපවීමකින් සහ වගකීමකින් අනුග්‍රහය දක්වනු ලැබේ. දවන්ත කුළුණුමෙන් ලොකුලියන මහත්තයා සහ රාජපක්ෂ මහත්තයා එදා සිට අද වෙනතෙක් සංවිධායකයන්ට සහයෝගය මනාව දක්වනු ලැබේ. මෑතකදී සිට චූලා සහ රජී මහත්වරුන්ද ඔවුන්ගේ වටිනා සහයෝගය අපට ලබා දී ඇත. මුලින්ම ධර්ම සාකච්ඡා වාර්තා කර තැටිගත කිරීමේ සහ බෙදා හැරීමේ කාර්යයන් කරන ලද්දේ චන්දන සහ අරවින්ද විසිනි. ඉන්පසුව සුජිත් සහ තිලින එම කාර්යයන් මනාව ඉදිරියට ගෙන යන ලදී. එලෙසම තාරා මහත්මියද සෑම අවස්ථාවකදී අවවාද දීමෙන් අපට ධෛර්යමත් කර ඇත. ඉවසීමෙන් සහ සංවේදීව අපට උපදෙස්න කාර්ක සභාවේ රංජිත් හේමන්ත සහ දුලිප් මහත්වරුන් ගැනත් අපි විශේෂයෙන් මතක් කර යුතුයි. මෙතන නම් සඳහන් නො වූ අපට නිරන්තරයෙන්ම උපකාර කරන සියලු දෙනාටම අපේ හෘදයාංගම ස්තුතිය පිරිනැමින්. ගරු ස්වාමින් වහන්සේ නොසිටියා නම් භාවනා වැඩසටහන් 100ක් නෙවෙයි එකක්වත් පවත්වන්න නොහැකි වේ. මේ අපි කවුරුත් දන්නා කරුණකි. මෙය කිව යුතු දෙයක් නොවේ. එමෙන්ම භාවනා වැඩසටහන් සංවිධායකයන් එනම් ආරෝස් නොස්ටිටියා නම්ද මෙම කාර්ය කිරීම අපහසු වේයයි මම සිතමි. ආරෝස්ලා මහත් කැපවීමකින් සේවය කරන්නේ මන්දයි. මම කල්පනා කරන විට මාගේ මතකයට පැමිණෙන එකම වචනය නම් කෘතඥතාවයයි. අපි සියලු දෙනාම තත් කරන්නේ ගරු ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම අනුව භාවනාව ඉගෙනගෙන ඒ අනුව ක්‍රියා කිරීමටයි. ගරු ස්වාමින් වහන්සේ ශාසනයට කරන අසීමිත සේවයට මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම හැර කෘතඥතාවය පළ කිරීමට අපට වෙන සුදුසු අවස්ථාවක් නොමැත. එබැවින් අපි සියලු දෙනාම හදපත්ලෙන්ම ඔබ වහන්සේට নমස්කාර කරන්නෙමු. ආරෝ සංවිධානය කරන වැඩසටහන් වලට අදාළ කරුණු ස්වල්පයක් කෙටියෙන් සඳහන් කරන්න කැමැත්තෙමි. ආරෝ කෙනෙකුගේ වැඩ කොටස ආරම්භ වන්නේ වෙබ් අඩවියට වැඩසටහන ඇතුල් කළ දින සිටය. එදා සිට නොකණ්ඩවා ලැබෙන දුරකථන ඇමතුම්, ඊමේල්, තැපැල් ලිපි රාශියටම ඉතා ඉවසිල්ලෙන්, කැපවීමෙන් සහ සැලකිලිමත්ව ආරෝලා කටයුතු කරනු ලැබේ. ඒ වගේම ලැබෙන අයදුම්පත් ඉතාමත් ඕනෑකමින් පරීක්ෂා කර ආධුනිකයන් සිටින්නේ නම් ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දක්වා වැඩසටහන ආරම්භයටත් පෙර භාවනාවට අදාළ උපදෙස් ලිඛිතව ලබා දෙන්නේය. භාවනා වැඩසටහන පවත්නා කාලය තුල නිස්සරණ වනයේ සියලුම නීති රීති අනුගමනය කර සාමකාමී වාතාවරණයක් ඇති කිරීම ආරෝස්ලා මහත් වගකීමකින් ඉෂ්ට කරන්නේය. යෝගින් භාවනා කිරීමේ අරමුණෙන් පැමිණියත් ඒ අය විවිධ සමාජ තරාතිරම් ආකල්ප පරිසර පසුබිම් වලින් පැමිණෙන බැවින් විවිධාකාර ප්‍රශ්න ඇතිවීම ස්වාභාවිකයි. විවිධ වයස් සහ චරිත ඇති පුද්ගලයන් සමග කටයුතු කිරීම ලේසි පහසු කාර්යයක් නොවන බව ඔබ කවුරුත් පිළිගන්නා කරුණකි. ආරෝස්ලගේ පෞද්ගලික ධනය වැය කර ඔවුන්ගේ ශ්‍රමය කැපකිරීමෙන් සහ කාලය පරිත්‍යාග කිරීමෙන් මෙම වගකීම් මනාව ඉෂ්ට කරන්නේ ඔබ වහන්සේට ඇති ඉමහත් ගෞරවය නිසායි. මෙය අපි ඔබ වහන්සේට කරන උත්තම උපහාරයයි. මෙවැනි සත්කාරයන් කිරීමෙන් අපට ජීවිතයේ අත්දැකීම් රාශියක් එකතු කරගත හැක. අපගේ මානව කළමනාකාර කුසලතාද දියුණු වන අතර ඉවසීමෙන් ඔබ වහන්සේ සියලු අවවාද ජීවිතයට එකතු කර ගැනීමෙන් පරිපූර්ණ පුද්ගලයෙක් වීමේ විශිෂ්ට අවස්ථාව බව ඔබ වහන්සේ අපට ලබා දී ඇත. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපට දායද කළ ධර්ම ඥානයේ ආభాෂයෙන් ආ ඔබගේ ධර්ම දේශනාවලට සමන් දීමෙන් අපට ජීවිතයේ යථාර්ථය මනවින් අවබෝධ වී අපගේ මනස සහ හදවත් ප්‍රමෝදවත් වී ඇත. කල්යාණ මිත්‍ර කෙනෙකුගෙන් අපට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? මට පෞද්ගලිකව ජීවිතයේ වටිනා පාඩම් ඉගෙන වූ ඔබ වහන්සේට මම සදා ණය ගැතිය. මේ කතාව අවසන් කිරීමට පෙර මට තවත් විශේෂ කරුණක් කීමට තිබේ. 2015 වසරේ නියෝජ්‍ය ආරෝස්ල වශයෙන් පෙන්වී සිටි සියලු දෙනාම අනිවාර්යෙන්ම ලබන වසරේ එනම් 2016 ආරෝ ලෙස කටයුතු කරන බවත් තව බොහෝ දෙනෙක් ආරෝ ලෙස ඉදිරිපත් කරන බවත් මට විශ්වාසයි. සාදු සාදු සාදු. සියලුම භාවනා වැඩසටහන් සංවිධායකයන් වෙනුවෙන් ඔබ වහන්සිට නිරෝගී සුවය පතා මේ භවයේම නිවන් සම්පත්තිය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් මාගේ කතාව අවසන් කරමි. සියලු දෙනාට පෙරුවන් සරණයි. සාදු සාදු සාදු